ඉන්දික මහත්මයා අවසරයි අඳුරනේ වංශර එනවා නේද මාව අඳුරනේ ප්‍රශ්න දෙකක් තියෙනවා පළවෙනි එක මට ඇත්තටම මේ සූත්‍රය උභාන්සික දේශනය සාරාංශ කරගන්න වගේ මම කියන එක ඒ කියන්නේ වැරදි නම් උභාන්සට පෙන්නලා දෙන්න පුළුවන් අනිවාර්යෙන් ඒක මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඒක සම්බන්ධ අර අරුණ මනසෝ මනසුන් මහත්තයා කිව්වා වගේ මටත් හිතෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනා කර කොටස් තුනම එකිනෙකට සම්බන්ධයි කියන. කියන්නේ මුලදී අර දෘෂ්ටින් ටික අයින් කරලා හිතන එක ඊට පස්සේ දෙවෙනියේ Tamanට යම්කිසි අර අවබෝධයක් තියෙනවා නම් සමාජයේ යහපත යහපත ගැන ඒ ඉවවණී දේ මත පිහිටලා යම්කිසි දෙයක් බේර ගන්න පුළුවන්. ඒත් බැරි වුණොත් තුන්වෙනියට අපන්නක ප්‍රතිපදාවෙන් මේ දැන් මෙහෙම ඒ සංසන්දනය කරලා බලලා යම් කිසි තීරණයකට ඒ කියන්නේ හානියාවම වෙන තීරණයකට එන්න පුළුවන්. ඒක ඒක එහෙම ගත්තොත් හරිද ස්වාමීන් වහන්සේ නැත්නම් ඒක වෙනස් සිද්ධියක් තියනවාද ඒක? ඒක තමයි මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දක්වන ක්‍රමය. ඒ කියන්නේ දැනට ඉන්න ස්වභාවයන් මත නිගමන වලට එන්නේ නැතිව ඒ වයින් සිත ඉස්සලා අවදි කරගන්න. අවදි කරගෙන Tamanට ප්‍රත්‍යක්ෂ වෙන විදිහට සිහිය නුවණ අවදි කරගෙන ඒව දිහා බලන්න උත්සාහ කරන්න. එතකොට ඒ බලනකොට පෙනෙන සාධකත් එක්ක තමයි අවසානයේ සාධක මත පිහිටලා තමයි මේ තීරණ වලට එළඹෙන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමු මේ තනත්තා සත්පුරුෂයෙක් මේ තනත්තා අසත්පුරුෂයෙක් කියලා අනිත් අය කියනවා. එතකොට අනිත් අය කියනකොට අපිට අපි දන්නේ නැහැ එතනත්ත සත්පුරුෂයෙක්ද අසත්පුරුෂයෙක්ද කියලා. එතකොට මගේ රුචි අරුචිකම් මත ඒක තීරණය කරලා හරියන්නේ නැහැ. සත්පුරුෂයා අසත්පුරුෂයා තීරණය කරන සාධක මොනවද? කරුණු මොනවද? කොහොම වුණොත්ද අසත්පුරුෂයෙක් කියන්නේ? කොහොම වුණොත්ද සත්පුරුෂයෙක් වෙන්නේ කියන කාරණා පිළිබඳව අපිට විමසා බලන්නට වෙනවා. එතකොට ඒ කරුණු පිළිබඳව අපි යම් ප්‍රමාණයකටද ප්‍රායෝගිකව අත්දැකලා තියෙන්නේ, අත්විඳලා තියෙන්නේ, ඒ මත තමයි අපිට තීරණයට එන්න වෙන්නේ. ඉතින් එතනදී අපිට පැහැදිලිව තේරෙන්නේ නැත්නම් එතනත්තා සත්පුරුෂයෙක්ද අසත්පුරුෂයෙක්ද කියලා අපට පුළුවන් අපන්නක වශයෙන් හරි සත්පුරුෂයෙක් වුණත් අසත්පුරුෂයෙක් වුණත් මට ඒක නිගමනය කරන්න බැරි මගේ මනස මම රැකගන්න උත්සාහ කරන්න ඕනේ. එතනත් අසත්පුරුෂයෙක් කියලා නිඳා අපවාද කරන්න ගියොත් ඔහු ඇත්තටම සත්පුරුෂයෙක් නම් සීලවන්තයෙක් නම් මම නිකන් අකුසල් කරගන්න. එතකොට අපි අපි දැනට පින්පව් ගැන කුසල් අකුසල් ගැන දන්න නිසා අපිට ඒ ප්‍රමාණයෙන් තීරණය කරන්න පුළුවන් හරිය. මම දන්නේ නැහැ මේ හාමුදුරුව දුස්සීලද කියලා. මම දන්නේ නැහැ සිල්වන්ත කියලා. ඉතින් අනිත් අය කිව්ව පමණට මම ඒකට එකතු වෙලා චෝදනා කරන්න ගියොත් මම නිකන් අකුසලයක් සිද්ධ කරගන්නවා. ඉතින් ඒ නිසා ඒක පිළිබඳව අධ්‍යයනය අපිට දැනට කරන්න ප්‍රාමාණික සාධක නැතිනම් එතනදී ලෝකෙටත් හානියක් නොවන Tamanටත් හානියක් නොවන ක්‍රමය අපි වෙන් කරගන්නවා. යන්නේ විදිහට එකකට එකක් සම්බන්ධව මේ සූත්‍රයේ මේ කරුණු තුනම වෙන් කරන්න පුළුවන් කාරණා නෙමෙයි එකින් එක එකින් එක බද්ධ කරලා බුදුරජාණන් වහන්සේ සත්‍ය අසත්‍ය නිගමනය කිරීමේ එකම ක්‍රමවේදයක් හැටියට තමයි මේ සමස්ත දේශනාව කරන්නේ